ඉතින් පින්වත් හැම දිනාම බොහොම ධර්ම ගෞරවයෙන් බුද්ධ ගෞරවයෙන් සංඝ ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරන්න කියලා අපි මේ වෙලාවේ බොහොම කරුණාවෙන් මෙත් සිතින් ආරාධනා කරනවා. පින්වත්නි අද අපි මේ ධර්මානුශාසනා පැවැත්වීම සඳහා තෝරගත්තේ අංගුත්තර නිකායේ දුච්චරිත වර්ගයට අයිති සීවතිකා කියන සූත්‍රය. සීවතිකය කියලා කියන්නේ මෛමිනියට කියන තවත් නමක්. දැන් අපි සතර සතිපට්ඨානේ කායානුපස්සනාව තුල අහලා තියෙනවා නව සීවති කියලා එකක්. මේ මලමිනියේ විශේෂ අවස්ථා 9ක් පිළිබඳව විස්තර කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ මලමිනියේ තියෙන විශේෂ ආදීනෝ පහ. මලමිනිය නිසා තියෙන විශේෂ ධර්මතා පහක් තිබෙනවා. කතමේ පංච මොනෝදමේ පහ පළවෙනි එක තමයි අසුචි. ඒක අපවිත්‍රායි. දෙවෙනි එක දුක්ගන්ධා. ඒකනේ ගඳ ගන්නවා. තුන්වෙනි එක තමයි සප්පති භය. මේ මලමිණිය නිසා බය හට ගන්නවා, බියක් ඇති වෙනවා. ඊළඟට තිබෙනවා හතරවෙනි කාරණේ. වාලානං අමනුස්සානං ආවාසෝ. මේ සීවතිකේ මලමිණිය කියලා කියන්නේ අමනුෂ්‍යොන්ට ආවාසයක්. අමනුෂ්‍යෝ මලමිණියන් තරක් ගන්නවා. පස්වෙනි කාරණාව තමයි බහුනෝ ජනස්ස ආරෝධන. මේ මලමිණී නිසා බොහෝ දෙනෙක් ශෝකයටපත් වෙනවා නා වැළපෙනවා. ඔන්න ඔය කරුණ පහ තමයි ඉමේ කෝ බික්කවේ පංචාදීනවා සීවතිකාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මලමිණී නිසා හටගන්න විශේෂ ආදීනෝ පහ. අපවිත්‍ර වෙනවා, ගඳ ගන්නවා, බය හට ගන්නවා, අමනුෂ්‍යන්ට ආවාසයක් වෙනවා. මලමිනී නිසා බොහෝ දෙනෙක් අඬා වැළපෙනවා ශෝක පරිදේව ඇති කරගන්නවා දැන් බලන්න මලමිනී කියලා කියන්නේ මේ කන පිටින් ඉඳපු කෙනෙක් මරණයටපත් වුණාම ඒ කයට අපි කියන්නේ මලමිනී කියනවා අපි ධර්මයේ සඳහන් වෙනවා ආයු උස්මාච විඥාන ආවස උනසම විඥානීය කියනව බැහැරුණාම මේ යම් කයකින් ඒ කයේ තියෙන ඉන්ද්‍රියන් ක්‍රියාත්මක කරන්නේ නැහැ ඇස් දෙක තියෙනවා නමුත් රූප දැකීමේ හැකියාවක් නැහැ. ඇස් දෙක මැරිලා කියලා අපි කියනවා. කන් දෙක තියෙනවා නමුත් ශබ්දයක් අසා දැනගැනීමේ හැකියාවක් නැහැ. නාසය තියෙනවා ගඳ සුවඳ දැනගැනීමේ හැකියාවක් නැහැ. දිවක් කියලා එකක් තියෙනවා නමුත් කතා කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ දිවට රස දැනගන්න බැහැ. රස දැනගැනීමේ හැකියාවකුත් නැහැ. ඊළඟට කය තියෙනවා කයට පහස වඳින දැනෙනවා නමුත් සම්බන්ධ වුණාට මේක පහසක් කියලා දැනගැනීමේ හැකියාවක් නැහැ. ආ නිසා මේ කය ඉන්ද්‍රියන් ක්‍රියා විරහිත වෙලා. දැන් බලන්න මේ ගුවන් විදුලිය වුණත් ඔබ බණ අහනකොට විදුලිය අනේ හිටියොත් විදුලිය නැති වුණොත් කොයි තරම් මෙහෙන් ධර්ම දේශනා විකාශනය කරත් ප්‍රචාරය කෙරුවත් තමන්ට ශ්‍රවණය කරන්න බෑ. තමන් පරිහරණය කරන, ඒ ශ්‍රවණය කරන භාවිතා කරන ඒ උපකරණයට අවශ්‍ය කරන විදුලිය නැත්නම් ඒක ශ්‍රවණය කරන්න බෑ. ආන් මේ වගේ තමයි කය තියෙනවා. නමුත් ආවස ගිහි ගෙවිලා ගිහිල්ලා මොසුමක් නැති වෙලා ශරීරයෙන් බැහැර වෙලා විඥානයක් බැහැර වෙලා මල කඳක් බවට පත් වෙලා. අන්නේ මල කඳේ තමයි ওই විශේෂ අවස්ථා 9ක් නව සීවතිකය කියලා කියන්නේ. ඉතින් ඔය මලමිනිය නිසා ඇති වෙන ආදීනව පහක් ගැන තමයි මේ දේශනාව සඳහන් වෙන්නේ. පළවෙනිම එක තමයි අසුචි. අපවිත්‍ර වෙනවා. අපවිත්‍රයි. මනමින් අපවිත්‍රයි. දැන් අර ක්‍රියාකාරකම් කරන්න බෑ විඥානීය නෑ. ඒ නිසා දරකැලක් වගේ වැටිලා තියෙනවා. දැන් ඕක තියෙනකොට ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ? නිලකම්, විකුබ්බකම්, උද්දුමාකකම් ওই විදිහට තියෙනවනේ. නිල් පාට වෙනවා, ඉදින් වෙනවා. ඊළඟට සරව ඕජාව ගලන් පටන් ගන්නවා. සත්තු ඇවිල්ලා කනවා. නාරවැල් ටික ගැලවිලා යනවා. ඇටකටුවේ පැතිවලට වැටෙනවා. ওই විදිහට මේ මලමිනියේ අපවිත්‍රතාවය බාහිරට පේන්න පටන් ගන්නවා. මලමිනිය කියන්නේ අපවිත්‍ර එකක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් වායෝ ධාතුවක් තේජෝ ධාතුවක් ඒකින් බැහැර වෙන්න බැහැර වෙන්න ආපෝ ධාතුව සහ පඨවි ධාතුව කියන දෙක බැහැර වෙන්න පටන් ගන්නවා. දැන් තේජෝ ධාතුවෙන් තමයි රත් කරලා තියන්නේ. උණුසුම් කින් රත් කරලා දෙනවා. ඒ රත් කරලා දෙන ස්වභාවය යන හිටපු ගමන් ක්‍රියාකාරීත්වය නතර වෙච්ච ගමන් සීතල වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වායව ධාතුවෙන් තමයි කොම්බල දෙන්නේ. මේ පිම්බීමේ ස්වභාවයත් ඇකිලිලා යන ස්වභාවයටපත් වෙනවා වායව ධාතුව බහැරුණා. ඊළඟට ගලාගෙන යන ටික ආපෝ ධාතුවත් ගලන්න පටන් ගන්නවා. ඔන්න මේ මලමිණියේ අපවිත්‍ර ස්වභාවය බාහිරට දකින්න ලැබෙනවා. කෙස් වලින් ඉඳලා යටිපතුල් වලට යනකම් මුළු ශරීරෙම මලමින් අපවිත්‍රයි. ඊළඟට ඔය අපවිත්‍රකම නිසා මොකද වෙන්නේ? ඉදිමිලා, කොපරලා, ඕජාව ගලනකොට ගඳ ගහන්න පටන් ගන්නවා. අර අපවිත්‍ර ස්වභාවය නිසාම ගඳ ගහන්න පටන් ගන්න. මේ ගඳ පැතිරිලා යනවා අනතනම. උලඟට මුස් වෙලා උලඟත් එක්ක එක එක දිශාවන් වලට පැතිරිලා යනවා. අපි හිතමු උලඟට මුස් වෙලා දකුණු දිශාවට කියන්නේ. ඒ දකුණු දිශාවෙ ඉන්න මිනිස්සුන්ට ඒකේ දුගඳ දැනෙනවා ගඳ ගන්න. ඒ මිනිස්සු කියන ඕ මලමිනීගේ ගඳක් එනවා. දැන් බලන්න සමහර වෙලාවට පාරවල් අද්දර සත්තු මැරිලා තියෙනවා. ඉතින් අපවිත්‍රයි. දවස් දෙක තුන යනකොට මොකද වෙන්නේ? මේ මලමිනී අපවිත්‍රකම නිසාම කුණුගම ගහන්න පටන් ගන්නවා. වාහන වල යනකොට එන්නේ එක එක තැන් වල ගඳ. අන්න අපවිත්‍රයි ඊළඟට ගඳ ගහන්න පටන් ගන්නවා. මේ ගඳ හැම පැත්තකම පැතිරිලා විසිරලා යනවා. ඊළඟට මොකද වෙන්නේ? සත්පති භය. මලමිනිය නිසා බියක් හට ගන්නවා. මලමිනිය නිසා බියක් හට ගන්නවා. දැන් බලන්න මැරිලා මලකඳක් උස්සගෙන කවුරු හරි ගන්න යනකොට සමහර මිනිස්සු බය වෙනවා නේ මාත් මැරෙයිද නැහැ. මටත් මෙහෙම වෙයිද නැහැ. ඉතලා මලමිනිය නිසා බිය හට ගන්නවා. ඒ විතරක් නෙවෙයි මලමිනිය දිමිලා කියන විදිහට කට පිම්මිලා කම්බුල් ඉදිමිලා කතපය ඉදිමිලා හම පැලිලා ඕජාව වැක් කරනකොට නිල් පාට වෙලා තියෙනකොට නාරවැල් මත වෙනකොට සත්තු ඇවිල්ලා මස් කඩාගෙන කනකොට ඒ මලමිණි නිසා නොඑක් ආකාරයෙන් බිය උපදිනවා මිනිසුන්ගේ හිතවල දැන් බලන්න ඔය සොහනක් ළඟින් වුණත් සමහර අය යන්න බයයි සොහනක් තියෙන ඉඩමක් ගන්න කැමති නැහැ ඒ සොහනක් ළඟින් යන්න කැමති නෑ. රාත්‍රියට නෙවෙයි දවල්ටම කෑම බීම මොනවත් ඒ අසලින් යනකොට ගන්න කැමති නෑ. අර මලමිනි මිහිදන් කරපු තැන්වල මිනිස්සුන්ගේ හිතේ බය උපදින ස්වභාවයක් සකස් වෙලා තියෙනවා. මලමිනි නිසා බය උපදිනවා. සත්පටි භයාන කියලා කියන්නේ ඒක. ඊළඟට තියෙනවා වාලානං අමනුස්සානං ආවාස. මේ මලමිනි වලට අමනස්සය අරක් ගන්නවා. අමනුෂ්‍යව හරිය කැමති මානමිනියොත්. ඇයි? අමනුෂ්‍යවන්ට අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරගන්න පුළුවන් මානමිනියොලට ආරක් ගත්තම මානමිනිය ආවාසයක් කරගත්තම. ඒකනේ සෝම් පිටිනි වල පාළු තැන්වල මානමිනිය කුච්චපු තැන්වල සබ්දය හින් බයයි. හිතෙන් දැනෙන්නේ කේක දේවල් තේින්නේ. අමනුෂ්‍යව ඒවට අරක්ගෙන ඒ අසලින් කවුරු හරි යනකොට උනත් ඒ අය බය කරන්නේ එයයි බීතියටපත් කරන්නේ සමහර අමනුෂ්‍යයෝ පෙනී හිටිනවා. මේ වගේ අවස්ථා තියෙනවා. මොකද අර මලමිනී වලට ආවාසයක් කරගෙන අරක් ගත්තම අමනුෂ්‍යන්ට යැපෙන්න පුළුවන් ගොඩක් අය. ඇයි ඒක තියෙනවනේ? මේ දුඟඳ අපවිත්‍ර බව, ජලාගෙන යන ඕජාව අමනුෂ්‍යන්ට ආහාරය. අමනුෂ්‍යන්ට උමනා කරන කෑම බීම ඔක්කොම මලමිනී තියෙනවා. ඒ නිසා ඒක අසුරු කරගෙන ඉන්නවා. සමහර අමනුෂ්‍යයෝ ඉන්න මිනිස්සු මරණාසන්න වෙලා මරණයටපත් වෙන්නේ ආසන්න මොහොත වෙනකොට හොයාගෙන ඉනවා. ඒ දන්නවනේ Tamanට එකක් එනවා කියලා. Tamanගේ යැපීමට ඔන්න කෙනෙක් එන ලෑස්තිලා. ඉතින් මරණාසන්න වෙනකොටම මිනිස්සු යන ළඟට. ඉහින් බය කරන බය කරන මැරෙන්නත් කලින් මරනවා. ඒ වගේ අමනුෂ්‍යව ආවාසයක් කරගෙන මලමිනියල් තරක්ගෙන වාසය කරනවා. ඒ නිසා මනුස්සානම් ආවාසෝ කියලා සඳහන් වෙනවා. දැන් ওই විශාලාමානවර තුන්දියක් හදගත්තා. අමනුෂ්‍ය බයක් හදගත්තා. මිනිස්සු මරනකොට මලමිනී වලට අමනුෂ්‍ය අරක් ගන්නවා. ඒ වුන් යැපෙන්නේ ඒකේ. ඒ වගේ තිනෝජාව, දුගඳ, අපවිත්‍ර බව, ඉගලාගෙන යන දේවල් ඒවා තමයි ආහාරයට ගන්න. කෑම වීම ඔක්කොම තියෙනවා. තියෙනවන්ට වමනා කරන જાතියෙනකොට ඒ තැන් හොයාගෙන යනවා. ඊළඟට තියෙනවා පස්වෙනි කාරණා බහුනෝ ජනස් ආරෝදන මේ මලමිණී නිසාම මිනිස්සු අඬා වැළපෙනවා ශෝක කරනවා දුක් දුම්නස් ඇති කරගෙන මගේ අම්මා මගේ තාත්තා මගේ බිරිඳ මගේ ස්වාමී මගේ සහෝදරයා මගේ සහෝදරිය මගේ පුතා මගේ දුව මගේ සීයා මගේ අත්තම්මා මගේ මුණුබුරා මගේ මිනිබිරි Tamange ඥාතිකම් කී කියා මලමිණී අල්ලගෙන මලමිණී ළඟට වෙලා කෝ කියනවා කෑ ගහනවා විලාප කියනවා ශෝකයටපත් වෙනවා බලන්න මේ මලමිනියක් නිසා විශේෂ ධර්මතා පහක් උපදිනවා ආදීනයන් පහක් උපදිනවා ඒව තමයි කෙනෙක් කතා කරන්නේ අපවිත්‍ර වෙනවා අසෝචි දුක්ගන්ධා කිව්වේ ගඳ ගන්නවා සබ්බටි භයා කිව්වේ දිය උපදිනවා වාලානං අමනුස්සානං ආවාසෝ කියලා කිව්වේ අමනුෂ්‍යයන්ට ආවාසයක් බවට පත් වෙනවා. බහුනෝ ජන සාරෝධන. බොහෝ දෙනා මේ මානමිනියන් සාඳා වෙනවා. තුනත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය වගේ ඔය ආදීනව පහින් පිරිච්ච මනමිනිය වගේ මිනිස්සුත් මේ සමාජයේ මේ ලෝකේ ජීවත් වෙනවා කියන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට මේ සීවතිකයි නැත්තම් මලමිනිය උපමා කරලා රටේ ලෝක සමාජයේ ජීවත් වෙන මිනිසුන්ගේ ජීවිතවලට ගලපලා නැගී හිටින් වැරදි තැන් හදාගන්න නිවැරදි වෙන්න කොයි තරම් අපට ලැජ්ජාව බය උපදින්න නැස්සන්ට මේ ධර්ම කාරණා දේශනා කරලා තියෙනවද කියලා බලන්න දැන් පළවෙනිම කාරණා මොකක්ද අපි කිව්වේ අසෝචි මනමිනිය අපවිත්‍ර වෙනවා. අපවිත්‍රතාවය හටගන්නවා. මනමිනියක් තියෙන තැනක උනත් අපවිත්‍ර බවක් නොමැස්ස වෙන්නේ. කොහොම විවහන අපවිත්‍රතාවයක් දැන් මලමිනි අරන් ගියාම උනත් ඇයි ගේ හොදන්නේ අපවිත්‍ර නිසා අපවිත්‍රයි කියලා හැම දැනෙනවා කියන්නේ හොදන්නේ මරණය එළියට ගන්නකොටම කට්ටියක් ගේ ඇතුලේ හොදනවා අපවිත්‍රතාවයට තදා සමාන මිනිස්සු හිතන්නේ බිය බය ඇති වෙනවා හිතට යම්කිසි සහනයක් ලබා ගන්න තමයි දේවල් කරන්නේ මේ පාසුරු වල මතකවස්තර පූජා කරන තැන්වල බලන්න මලමිනි එළියට ගන්නකොටම ඇතුලේ අර ලයිට් ගිඩියයින් කරනවා ඇද්දලා අයින් කරනවා ලාම්පු කොහොම අයින් කරලා දඩ විලිගාල හොදනවා. ඔය කොහොම කරන්නේ අපිරිසිදුකම මග හරව ගන්නයි, බය නැති කර ගන්නයි, හිතට සහනයක් ලබා ගන්න. මරිච්ච කෙනා වෙන්නේ. මැරිලා ඉන්නේ කොසම්ගේ අම්මා තාත්තා, ළඟම ඥාතිය බිරිඳ ස්වාමිය. ඒ කතාව කොහොම ඉවරයි? අර බය ආවම අපිරිසිදුයි කියලා දැනුණු මේ දෙකම නැති කරගෙන හිතට සහනයක් ලබා ගන්න අර වගේ දේවල් කරනවා මිනිස්සු. එහෙනම් මලමිනිය නිසා අපවිත්‍ර වෙනවා. නාමීය අපවිත්‍රයි. ආන්නේ වගේ තමයි සමහර මිනිස්සුත් ඉන්නවා මලමිණිය වගේ අපවිත්‍රයි. කොහෙන්ද අපිරිසිදු වෙලා තියෙන්නේ? එයාගේ කාය කර්ම අපිරිසිදුයි. වචී කර්මයක් අපිරිසිදුයි. මනෝ කර්මයක් අපිරිසිදුයි. හිත, කය, වචනය කියන තුන් දොරින්ම අපිරිසිදුව කටයුතු කරනකොට මලමිණියක් අපිරිසිදු වෙනවා වගේ ඒ පුද්ගලයා අපිරිසිදු වෙනවා හිතෙන්, කයෙන්, වචනයෙන් කරන අපිරිසිදු දේවල් නිසා දුෂ්චරිතය නිසා කොහොමද කයින් අපිරිසිදු වෙන්නේ සත්තු මරනවා හොරකම් කරනවා වැරදි කාම සේවනය දෙනවා ඒවා කුසලද කුසලද අකුසල කර්ම එතකොට ඒ අකුසල කර්ම කරන්න සහය ගන්න කොහොමද කාගෙන්ද කයි මනස හිත ප්‍රධාන වෙලා කයේ උපකාර කරගෙන කයේ සහයෝගය ලබාගෙන කර්ම තුනක් කරනවා. ඒකට කියනවා කාය දුස්චරිතය. ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය. ප්‍රාණඝාතය කියන්නේ සත්තු මරණ. මිනිස්සු වෙන්න පුළුවන්, සත්තු වෙන්න පුළුවන්, දෙක් හරි වෙන්න පුළුවන්. සතෙක් මරනවා නම් ප්‍රාණඝාතය. ඊළඟට හොරකම. Tamanට දුන්නේ නැති අනුන් සතු රටින් කියන දේවල් හොර හිතින් ගන්නකොට උපක්‍රමශීලීව හොරකම සිද්ධ වෙනවා. ඇහැට රූප දැකලා කනට ශබ්ද ඇහෙනකොට නාසයට ගඳ සුවඳ දැනෙනකොට, දිවට රස දැනෙනකොට, කයට පහස දැනෙනකොට, හිතට විවිධ අරමුණු වෙනකොට, රාග සිතුවිලි ඇති කරගෙන, කාම සිතුවිලි ඇති කරගෙන, කණින් හරි නරකින් හරි ඒවා ඉටු කරගන්න කටයුතු කරනවා නම් තමයි කාම සම්පත් වැරදි විදිහට අනුභව කරන්න යනවා. ඒකෙන් වෙන්නේ ඒ නිසා ඒක වැරදි කාම සේවනයක් බවට පත් වෙනවා. තමන්ගේ බිරිඳට වඩා ලස්සන බිරිඳක් දැක්කොත් ඒකට හිතයක්. ඊපස්සේ ඒක හොඳින් හෝ නරකින් තමන්ට ලබා ගන්න කටයුතු කරනවා. අන්න කාමයේ හොයනවා වැරදි විදියට. නිත්‍යානුකූලව Taman විවාහ කරගෙන තියෙන බිරිඳ හෝ ස්වාමිය සමග කටයුතු කිරීම ඒක ලෝකේ සමාජය තුළ ප්‍රසිද්ධ කරලා මිනිස්සු ඉස්සරහා සං කරලා වගකීමෙන් ප්‍රකාශයක් කරලා බාරගෙන වැදගත් විදියට මානවීය විදියටයි ගිහි ජීවිතේ යුග ජීවිතයක් ගත කරන්න අත්වල බැඳගෙන අතිනතරගෙන විවාහ ජීවිතයක් ආරම්භ කරන්න. ඉතින් එහාට එදෙන්නත් යනවා නම් ඒක වැරදි ක්‍රමවේදයක්. ඒක සමාජයට හිතකර නැහැ. ඒ නිසා ඒක වැරදි කාම සේවනයේ පැත්තට බර වෙනවා. ඒ නිසා මේ පංචේන්ද්‍රියන් සීමා වික්මමක් වෙනවා යනකොට එතන සිද්ධ වෙන වැරදි කාම සේවනය. අන්නේ වැරදි කාම සේවනය. කියන ওই කරුණ තුනම කාය දුස්චරිතයට ඇයිද? අන්න අපිරිසිදු වෙනවා. මානමිනිය අපිරිසිදු වගේම ඒ පුද්ගලයාත් කායික අපිරිසිදු වෙනවා. ප්‍රාණඝාතයේ සොරකම වැරදි කාම ශ්‍රේණි කිරීම නිසා. කාය දුස්චරිතයෙන් අපිරිසිදු. ඊළඟට වචී දුස්චරිතයෙන්ත් අපිරිසිදු වෙනවා. හිත ප්‍රධාන කරගෙන Tamante හිතන දේවල් ප්‍රකාශ කරන වචන භාවිතා කරනවා. ඒකේ වැරදි පැත්ත තමයි වචනේ වැරදි විදිහට හසුරවන පැත්ත තමයි බොරු කීම කියලාම කියන හිස් වචන නපුර වචන. ඒ නිසා මේ වචනේන අපිරිසිදු වෙනවා. වචී දුස්චරිතය ඊළඟට අනිත් කාරණාව තමයි මනසෙන් දුස්චරිතයේදීලා අපිරිසිදු වෙනවර මනමිනිය වගේ. මනසින් මොනවද? මනසින් අධික ලෝභය, ද්වේෂය, ඊළඟට මිත්‍යා දෘෂ්ටික බව. ලෝභකම මේ ඇඟේ හටගන්න එකක් නෙමෙයි. හිතේ හටගන්න ස්වභාවයක්. තරහ කියලා කියන්නේ හිතේ හටගන්න ස්වභාවයක්. ඊළඟට උඩඟුකම, මාන්නය, අහංකාරකම, ආඩම්බරකම් අපි කියන්නේ. ඒව හිතේ හටගන්නේ. ඒ ඇඟේ හටගන්නේ නෙවෙයි. බාහිර දේවල් අරමුණු කරගෙන හිතේ හටගන්න අකුසල් සිතුවිලි. ඒක හිතුව නැති. තරහ කියන එක හිතුව නැති. එතනින් තමයි පටන් ගන්න අකුසලේ. ඊළඟ මිත්‍යා දෘෂ්ටියත් එහෙමයි. සංදීමෙන් වැඩක් නැහැ, සිල්පද රැකීමෙන් වැඩක් නැහැ. දෙමව්පියන්ට සැලකීමේ වැඩක් නැහැ. සොඳුරවන්ට ගෞරව කිරීමේ වැඩක් නැහැ. දන් දුන්නට වැඩක් නැහැ. ඒවා ඒ විදිහට හිතනවා නම් එයා මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. එතකොට ඒ හිතේ මිත්‍යා දෘෂ්ටිය නිසා හිත අපවිත්‍ර වෙනවා. අන්න මලමිනියක තියෙන අපිරිසිදුතාවය වගේම යම් යම් පුද්ගලින්ගේ ජීවිතවලත් ඔය අපිරිසිදු බව තියෙනවා. ඒ අපිරිසිදු බව ඇති වෙන්නේ කාය දුස්චරිතය වචී දුස්චරිතය සහ මනෝ දුස්චරිතය නිසා. බලන්න එතකොට මලමිනියයි මේ ෆන් මීටින් ඉන්න එක්කෙනාගේ ලොකු වෙනසක් නැහැ. මලමිනියත් අපිට සිදුයි ෆන් මීටින් ඉදිරියට මේ ඒ පුද්ගලයා අපිට සිදුයි. දෙවෙනි එක තමයි දුක් ගන්දා. අපිරිසිදුකම නිසා ගඳ ගහන්න පටන් ගන්නවා මලමිනිය. ආන් ඒ වගේ තමයි කාය දුස්චරිතයේ දෙනකොට වචී දුස්චරිතයේ දෙනකොට මනෝදුෂ්චරිතයේ යෙදෙනකොට එයා අපිරිසිදු පුද්ගලයෙක් බවට පත් වෙනවා. අන්නේ අපිරිසිදුකම සිල්වන්ත ගුණවන්ත ඥානවන්ත පිරිස් අතරේ යහපත් සත්පුරුෂයන් අතර පැතිරලා යනවා. මොකද පැතිරලා යන්නේ? ලාමක කීර්තියක් පැතිරලා යනවා. උසස් ගණේ කීර්තියක් නෙවෙයි ලාමක පහත් මට්ටමේ ගෝසාවක් පැතිරලා යනවා යාගෙන්. කොහොමද? අන්න අරය සත්තු මරණ කෙනෙක්. අරය හොරකම් කරන කෙනෙක් ඕම හිටියට. අසවලා වැරදි කාම සේවනය දෙන කෙනෙක් ඕම හිටියට. අන්න මිනිස් අතර පැතිරලා යන අපවිත්‍ර දේ කල්පවතිනකොට අපවිත්‍ර වෙන්න වෙන්න ගඳ ගහනවා වගේ ගඳ පැතිරෙනවා වගේ තමයි අර හමන හමන දිශාවට හුලඟත් එක්ක ගඳ යනවා වගේ. ආරංචි වෙන ආරංචි වෙන මිනිස්සු අතරේ එයාගේ අර ලාමක කීර්තිය පැතිරලා යනවා. අන්න අරය බොරු කියන කෙනෙක්. මෙයා කේලම් කියනවා. මෙයා හොරකම් කරනවා. මෙයා නපුරු වචන කියනවා. මෙයා වැඩි කරන මිනිස්සුන්ට දැන් දැන් කඩවල ගන්න කතා කර කර ඉන්න සත්‍යadu කරගෙන හරියට අර ගඳ පැතිරිලා යනවා. හැම පැත්තෙම ගඳ ගහනවා. ඈත දුරට දැක්කත් එන්නේ බොරු කාර්යයක්. ඈත තියලම මිනිස්සු අඳුන ගන්නවා අසවලා කියනවා. ගඳ පැතිරිලා යනවා. ඊළඟට එයාගෙන් කියනවා නම් අධික ලෝභ මිනිස්සෙක්. ආනන්ද ඔබ කියන්නේ. මම දන් දෙන්නේ නැහැ. නුඹට දව උපකාර කරන්නේ. මම මේවා පැතිරෙන යන මිනිස්සු අතරේ. කරන නිතරම මහා තරහෙන් ඉන්න මිනිස්සේ කතාවට නම් යන්න එපා. පොඩ්ඩක් ඇත්නම් ඇති. හඳුවටම ඉන්නේ. කියන්නේ. ඒගොල්ලෝ ගැන පැතිරලා යන මිනිස්සු අතර සමාජය දැන ගන්නවා. ගඳ ගන්නවා වගේ හැම පැත්තෙම. එයාගේ කාය, වචී, මනෝ කියන මේ දුස් චරිතය පැතිරලා යනවා. ගඳ වහණය වෙනම තැනමයි. ප්‍රාණ ආඩම්බරකාරී, මහා මාන්නක්කාරයි, අහංකාරකමින් ඔළුවේ තියෙන තරම් හරි ඉරිසියාවන්තයි. මම මිනිහාම කෙනෙක් කියලා හැමෝම කතා වෙනවා. එලාමක ගෝසාව මදන් යනවා පැතිරිලා. ගඳ ගහනවා ඒකට කියන්නේ. ඒ නිසා මේ කාය වචී මනෝ කියන මේ දුස්චරිත තුනම තුන්දරින්ම සිද්ධ වෙන මේ දුස්චරිතයේ අපිරිසුදු භාවයේ නිසාම ගඳ පැතිරිලා යන හැමතැනම. ගමින් ගමට යනවා, රටින් රටට යනවා. ලෝකේ පුරාම පැතිරිලා යනවා. දැන් බලන්න හොඳයි ප්‍රසිද්ධ කියලා කියන මිනිස්සේ නරක වැඩක් කරාම ප්‍රසිද්ධ වුණා වගේම මොනවා හරි හොඳ දෙයක් කරලා ඒ වැරදි දේ නිසාම ප්‍රසිද්ධ වෙනවා. කොහොම තමයි පැතිරෙන්නේ. ඊට පස්සේ ගණන් ගන්නෑ. අර තිබිච්ච වටිනාකම ලොකෝ මිනිස්සුන්ට අමතක වෙනවා. එක වැරදි දෙයක් කරාම ඒක තමයි කවුරුත් කතා කරන්නේ. බලන්න පොඩ්ඩක් අපිරිසිදු නම් ඉතින් ගඳ ගන්න. ගොඩාක් අපිරිසිදු වෙන්න ඕනේ නැහැ. චුට්ටක් අපිරිසිදු වෙච්ච ගමන් ගඳ ගන්නවා. ඒකනේ දැන් අපි සෙන්ට් ගහලා, පවුඩර් දාලා, සබන් ගාලා, සුවඳ වර්ග ගහගෙන ලාගෙන හැඩ වැඩ වෙලා බොහොම සුන්දරට යනවනේ. දාඩිය ඩිංගක් දාපු ගමන් ඒ දාඩිය ගඳ එනවරවත් එක පල් වෙලා පල් ගඳට එනවා. එක්කද? කොච්චර අපි ලස්සනට හැඩ වැඩ වෙලා උත්සාහ කරත් සුන්දරට ඉන්නේ. පොඩි දෙයකින් ඇති ඒ සුවඳ කියලා ගඳ වහන්නේ. ඇයි අපවිත්‍ර වෙනකොට ගඳ ගහනවා. මලමිණිය වගේම එන සමහර මිනිස්සුනේ සමහර මිනිස්සුත් මලමිණිය වගේමයි. බලන්න බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරනකොට අපිට අපේ ළඟ ওই කියන දේවල් තියෙන ලැජ්ජාවක් ඇති වෙන්නේ අවංකවම Taman දිහා බලනකොට Taman ළඟ ඒවා තියෙනවා නම් ඇත්තටම ලැජ්ජාවක් ඇති වෙනවා. අනේ මමත් මෙහෙම කෙනෙක් නේ මේක හදා ගන්න ඕනේ කියලා. ඒ වගේම තමයි මෙහෙම කරොත් මට භයානක අනතුරක් තියෙනවා. හතරපා යන්න පුළුවන් කියලා බයක් ඇති වෙනවා. බයක් ඇති වෙලා ඒ වගේ දේවල් හදා ගන්න උත්සාහවන්ත වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මලමිනීසින් තවත් ආදීන සප්පටි බය. මේ මලමිනී නිසා බය ඇති වෙනවා. දැන් බලන්න කයෙන්, වචනයෙන්, හිතෙන් වැරදි වැඩ කරන මිනිස්සුන්ගේ ඔය අපිරිසිදු කම නිසා මේව පැතිරලා යනකොට ගඳ ගන්නවා වගේ ඒ වගේ මිනිස්සු ඇසුරු කරොත් මොකද වෙන්නේ? ඒ මිනිස්සුගේ මිනිස්සු ඇසුරු කරොතින් ඉතාම භයානකයි. ඒකනේ මේ ළමයින්ට උනත් කියන්නේ වැඩිහිටියෝ අම්මලා තාත්තලා පොතේ ඔය මිනිහා හත්තු මරණ කෙනෙක් මිනිස්සු ඇසුරු කරන්න එපා. බලන්න බය තියෙනුනේ මිනිස්සු. හොරකම් කරන කෙනෙක් ඒගොල්ලන්ගේ ඇසුරට යන්න එපා. ප්‍රත්‍යගුණට වැටෙන්නේ. අන්න බය ඇතිවම අනිත් අයට යන්න දෙන්නේ නැහැ. බලන්න මලමිනී දැක්කහම බය ඇති වෙනවා වගේ. මලමිනී වගේ මේ අපිරිසිදු කාය වචී මනෝ කර්ම වලින් පිරිච්ච ගඳ ගහන මිනිස්සුන්ගේ ඇසුරටත් තව කෙනෙක් යනවන තව කෙනෙක් බයයි. වැරදි කාම සේවනය කරන කෙනෙක් ප්‍රාණ සංලාලේ බේබද්දෙක් ඇසුරට යන්න එපා. බයක් උපදිනවා මිනිස්සු සමාජය තුළ. ඒ වගේ මිනිසින් තැන් වලට යනකොට කැමති නැහැ, කතා කරන්නට කැමති නැහැ. අඩු ගානේ පැත්තටවත් යනකොට කැමති නැහැ. ඇයි බයයි? නොකරපු වැඩි වලටත් අහු වෙන්න පුළුවන් ඒ වගේ මිනිස්සුත් එක්ක හිටියොත්. ඔයාම ලෝභ කෙනෙක්. පැත්තකින් වෙන්නේ නැහැ. සංකරෝම තරහින් ඉන්න කෙනෙක්. පොඩ්ඩක් නම් ගහන්න පුළුවන්. මිනිස්සු ඇසුරට යන්න එපා. කල් නැතුවම එයාව බැහැර කරනවා. ඇයි බය උපදිනවා. මලමිණිය නිසා බය ඇති වෙන වගේම මලමිණිය වගේ අපවිත්‍ර මිනිස්සු දකිනකොටත් යහපත් සත්පුරුෂ මිනිස්සු බය ඇති කරගෙන මිනිස්සුන්ගේ ඇසුරින් වළකිනවා. ඊළඟට මේ මලමිණිය තියෙන ආදීනමේ තමයි හතරවෙනි එක. වාලානම් නමනස්සයන් ආවාසෝ. අමනස්සන්ට ආවාසයක් වෙනයි. අමනස්සන්ට කන්න බොන්න ඔක්කොම යතින් දේවල් මලමිණියක තියෙන කාලයකට ඇති. කාලයකට මාසයකට බඩු ගෙනත් දාගත්ත වගේ ගෙදරකට කන්න. මලමිනියක් තියෙනකොට අමනුස්සන්ට හරිය සතුටුයි. ඕජා උරන්න පුළුවන්, ගඳ වහනය කරන්න, ආග්‍රහණය කරන්න පුළුවන්. ඒකේ ලේ මස් උරල බොන්න පුළුවන් ඕන දෙයක් තියෙනවා. ඔය අවුරුදු කාලේට කොරෝනා වෛරස් එනකොටත් මොකද මිනිස්සු කරගත්තේ? කාල් නැතුව පැන පැන හැම කඩේකින්ම පවුල හැමෝම එක එක තැන් වලට ගිහිල්ලා දෙලෙස පුරවගත්තා. සති ගානකට මාස ගානකට බඩු බයින කන්න පුළුවන් ඕන දෙයක් තියෙනවා. ආ මේ වගේ තමයි අමනුස්සය. මේ මල මිනිහ වලට අරක් ගන්නවා. අරගෙන ඒව ආවාස කරගෙන ජීවත් වෙනවා. ඒ තමයි අර පෞකාර මිනිස්සු, අපිරිසිදු මිනිස්සුන්ගේ ගඳ වහනේ වෙනකොට ඒ ගඳට කැමති පෞකාර මිනිස්සු ඉන්නවා. කයෙන් වචනයෙන් හිතෙන් වැරදි වැඩ කරන්න කැමති තව මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට මේ මිනිස්සු ගැන ආරංචි වෙනකොට ඒවම හොයාගෙන එනවා. අමනුෂ්‍යයන්ට දැනෙනවා මලමිනේ කියන තැන. ඒව හොයාගෙන යනවා. ඒ වගේ තමයි අපවිත්‍ර කාය වචී මනෝ කර්ම වලින් පිරුණු අපිරිසිදු දුස්චරිතයෙන් පිරිච්ච මිනිස්සු ඉන්නකොට මේ මිනිස්සු කැමති අය ඒගොල්ලෝ හොයාගෙන යනවා. දැන් බලන්න අර දවසක් ස්වාමීන් වහන්සේලා තැන් තැන් වල සක්මන් කරනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ සමග උන්වහන්සේගේ ගෝලයේ සක්මන් කරනවා. මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ උන්වහන්සේගේ ගෝලය සම්මාන. ආනන්ද ස්වාමීන් වහන්සේ තවත් ගෝල පිරිසක්. ඔය විදිහට දේවදත්ත හඳුරත් එක්ක කොරසක් සම්මාන කරා. බුදුරජාන් වහන්සේ දාලා ධාතු ධාතු ගැලපිලා යන හැටි. ආකල්පෝට ආකල්ප ගැලපිලා යන හැටි. පවට පව මිශ්‍ර වෙලා යන හැටි. පිනට පින මිශ්‍ර වෙලා යන හැටි. දුතාංග ධාරි කල්ගත කරන ස්වාමීන් වහන්සේගේ ගෝලිය තමයි සංග ධාරින් අතරින් අගතැන්පත්. ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අතුරු කරගෙන ඉන්නේ උන්වහන්සේත් සමග සක්මන් කරා. ඒ වගේම තමයි අර පෞකාර සිතුවිලි තියෙන, පවිතු අදහස් තියෙන. කයෙන් අපිරිසිදු කාය කර්ම තියෙන. වචනෙන් අපිරිසිදු වචී කර්ම වලින් කෙරිච්ච. මනසින් අපිරිසිදු මනෝ කර්ම වලින් කෙරිච්ච. පාපී භික්ෂුන් වහන්සේලා තමයි ගෝල පිරිස තමයි දේවදත්ත ස්වාමීන් වහන්සේ සමග සක්මන් කරේ. ආවට පාව එකතු වෙනවා. මලමිනියට මලමිනිය එකතු වෙනවා. මරමිනීට අමනුෂ්‍ය වැඩක් කරනවා. ඒ කොහේ හිටියත් හොයාගෙන යනවනේ. මරණිකා මරණිකාට පාතාලයට අහු වෙනවමයි. කැමති පාතාලයට. හොරකම් කරන එක එකතු වෙන්නේ හොරකම් කරන එකාටමයි. හොරකම් කරන කෙනෙක් කියලා දැනගත්තත් අර හොරකම් කරන තව එකෙක් මොකද කරන්නේ? ඒ වුණේ ගොඩට පනිනවා. පැනලා උන්ත් එක එකතු වෙලා හොරකම් කරනවා. කල්ලියක් හදාගන්නවා. හොරකල්ලි. ප්‍රසන්නර කල්ලි. මංකොල්ල කල්ලි. වෙන කල්ලි කල්ලි. ප්‍රසන්නාලකමට පුරුදු වෙච්ච අය සංයාලකමට පුරුදු වෙච්ච අය ඒකට නිකුත් වෙනවා. හරියටම මනමිනී වලට අමනුෂ්‍යවරක් ගන්නවා වගේ ඒ ඒ දේවල් වලට කැමති කැමතිය ඒ දේවල් අමරගෙන කැමති වෙනවා. ඒ ගොඩවල් වලට එකතු වෙනවා. ඒක තමයි ස්වභාවය. කුණු වලට කුණු එකතු වෙනවා. ආන්ිය වගේ. ඒ නිසා පින්වත්නි මනමිනී කියලා කියන්නේ බොහෝ අමනුෂ්‍යවන්ට ආවාසයක් වෙනවා වගේ සමහර මිනිස්සු ඉන්නවා කයින් වචනෙන් හිතෙන් දුස්චරිතයේ හැසිරෙන. තුන් වරින් අපිරිසිදු අසත්පුරුෂ මිනිස්සු පාපී පුද්ගලින්. ආන්ගේ බඳු අයට පාපී පුද්ගල අසත්පුරුෂ එකතු වෙනවා. මලමිනියක් හොයාගෙන අමනුෂ්‍ය වෙනවලු. කේලම් කියන කෙනාට කේලම් කියන කෙනා එකතු වෙනවා. එකතු වෙලා කේලම් කියාගෙන යනවා. බොරු කියන කෙනාට බොරු කියන කෙනා එකතු වෙනවා. බොරුවෙන් ජීවිතයකට ගහ ගන්නවා. හිස් වචන කියන්න කැමති නැහැ කණේ ගාවට එකතු වුණාම හරියටම වෙලාවල් වල කණේ ගාවට එනවා. හරියටම වෙලාවල් වල එනවනේ කට්ටිය. ඒකේ අරේ පාරණත් වෙනවා මෙහි පාරණත් වෙනවා මෙහෙමත් වෙනවා. කට්ටියම එකතු වෙනවා කණේ ළඟට ගියාම බ්ලොක් වලට හන්දියට. එහෙනම් කතා කරගෙන හිස් දේවල් Tamanට ඇති වැඩකුත් නැහැ. අනුන්ගේ දිනුවට හේතු වෙන්නේ ඔය කතා කරගෙන. හරියටම ඔය රෙදිත් අරගෙන කලගෙඩිත් අරගෙන ඔක්කොම එකම වෙලාවට යනවනේ කියලා කියන කට්ටිය. හිඳ ගාවට, වැව ගාවට, කොටුපලට, පොකුණට, නලලින්ද ගාවට ඔයන් ගිහිල්ලා මේ රෙදි හොදන්නේ නේ රෙදි හොදන්නේ වතුර ගෙනියන්න ආයේ වතුර කලේ නැත්නම් ඒක මතකත් නෑ කලයක් ගෙනවන්න මේ දඩොඩ දඩොයි මලමිනි හොයාගෙන මිනිස්සු වෙනෝගේ සත්පුරුෂයන්ට සත්පුරුෂයෙක් තියෙනවා දුස්චරිතයෙන් පිරුණු මිනිස්සුන්ට දුස්චරිතයෙන් පිරිච්ච මිනිස්සු එකතු වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්තිම ආදීන මේ මලමිනි මොකද්ද බහුනෝ ජනස්ස ආරෝධන මේ මලමිනි නිසා ගොඩාක් අය අඬා වැළපෙනවා. බලන්න දැන් ඔය විදිහේ ජීවිතයක් ගත කරලා මිනිස්සුන්ගේ ජීවිතය අන්තිම කාලේ මොකද කරන්නේ? දන් දීලත් නැහැ. සිල් රැකලත් නැහැ. භාවනාවක් පුරුදු වෙලත් නැහැ. හිත දියුණු කරගෙන නැහැ. මොනවද කරලා තියෙන්නේ? ලෝභ කමින් එකතු කරලා ගොඩ ගහගෙන දීලා නැහැ. තරහ වෛරය හිතේ ඔක්කොම තියාගෙන පුපුර පුපුර ඉන්නවා. මාන්නක්කාරකම් අහංකාරකම් උඩඟුකම ඒවයි අඩුවක් නැහැ. මේ වෙලේ වෙල නැහැ මගේ යන්නත් පණ නැහැ. ඒත් අහංකාරකම. මෙරෙන්න ඔන්න මෙන්න වලපය බඩපයයි. උඩඟුකමින් අඩුවක් නැහැ. ලොකකමින් අඩුවක් නැහැ. මාන්නෙන් අඩුවක් නැහැ. ඇති දෙයක්වත් නැහැ. මුළු ජීවිතේම ඕක තමයි තියෙන්නේ. ඉරිසියාවන්තකම් කිසිම අඩුවක් නැහැ. ඉතින් අම්මට තාත්තට සලකලා නැහැ. අම්මට බයිනවා තාත්තට බයිනවා ඊදර තියෙන පුටුවකවත් වාඩි වෙන්නේ නැහැ අම්මා තාත්තා ඉස්සරහට එනකොට කැමති නැහැ මම කොහේ මොළකට දාන කියන ගමන බිමන කරනකොට එක් කරන් යන්නේ දෙමව්පිය එහෙම අපි දාලා ගියාද දෙමව්පිය යන හැම ගමනකටම අපි කරවල තියාගෙන ගිය ලෝඩ තියාගෙන ගිය තියන්න පුළුවන් ඉහළම තැන තියාගෙන අපි පිටිපස්සටම දාලා දැන් ඔහොම ඉඳලා ඉඳලා කයෙනුත් අපිරිසිදු කර්ම කරගෙන තියෙනවා වචනේනුත් එහෙමයි මනසිනුත් එහෙම දුෂ්චරිතේමයි හැසිරලා තියෙන්නේ. එහෙම ඉඳලා ජීවිතයේ අන්තිම කාලේ මරණාසන්න මොහොත එනකොට ඉස්සරහට පණින්න කවුද? ඉස්සරහට පණින්න එක දුවගෙන පිටික. වෙන කවුද කියන්නේ? වෙන කවුද ඉස්සරහට පණින්න? උපදන් දීලා තියෙනවනේ. මතක් කරගන්න. සිල්පදයක් හැක්ක කියලා මතකයක් තියෙනවද? සිල්පද කඩාගත්ත නිසා. අනුන්ට සිල් රකින්න දුන්නේ නැහැ, Taman දැක්කේ නැහැ. ඕකමයි ඉස්සරහට පණින්න. අනිත් අයට දෙන්න රීත් නැහැ, Taman දුන්නේ නැහැ. දෙමාපියන්ට සැලකුවේ නැහැ. උන්ට උදව් උපකාර කරේ නැහැ. මුළු ජීවිතේම වැටපල්ලෙම ඉන්න බැරුවත්. කෝටු වෙන්නේ නැහැ, වැටේ හිටෝ හිටෝ ලී බැඳ බැඳ මුළු ජීවිතේම වැටපල්ලේ. එයින් කර ලෝකයක් නැහැ. අමුඩි ගහගෙන ලේන්සෝ ජටාව බැඳගෙන කුඹුරෙමයි බැලුවොත් ඇත්තා. දැක්කද? මලමිනී යෝගේ වෙනසක් තියෙනවද බලන්න. පණ තිබුණට ඒකත් මලමිනී යෝගියයි අපිරිසිදුයි. හිත කය වචන සුන්දරම අපිරිසිදුයි. ඉතින් ගඳ ගන්නවා. පැතිරිලා යනවා හැමතැනම. ඒ නිසා ඒ වගේ අය ඇසුරු කරන්න හරි බයයි මිනිස්සු. දැන උගත් අය බැහැර කරනවා. ඈත තියලම කල් තියලම බැහැර කරනවා. ගණන් ගන්නෑ. අන්න ඒ වගේ මිනිස්සුන්ට ඒ වගේ જાතියෙම කට්ටිය එකතු වෙනවා. ලෝභ කෙනාට ලෝභ කෙනාම එකතු වෙනවා. කුණු ගමට කුණු ගමම එකතු වෙනවා. අහංකාරික කෙනා අහංකාර ගමම එකතු වෙනවා. ඉතින් මොකද වෙන්නේ අන්තිමට? අඳාඳා වැළපි වැළපි ශෝක කර කර සාම දුක්බර විදියට තමයි මරණාසන්න මොහොතේ ජීවිතය ගෙවන්නේ. ඔය සමහරින් හොඳට දැනුගත්කම් වලින් පිරিলা. දැනුගත්කම් වලින් පිරিলা විශේෂඥවරු සමහර අය. එක එක ශේත්‍ර ගැන. ඒ වුණාට ජීවිතේ කරගන්නකෝ පිනක් දහමක් මොකුත් නැහැ. අත් දෙක එකතු කරලා බුදුහාමුදුරන්ට වඳින්න මානසිකත්වයක් නැහැ. කතාවට කියන්නේ අපි බෞද්ධ. අපි බෞද්ධ. අපි පන්සල් යන්නේ අපි දාන දෙමු. එහෙම කියනවා. කියුවට දෙන්නේ ප්‍රසිද්ධ වෙන්න. නම කිව්වේ නැත්නම් බැනුම් අහන්න වෙනවා. නම කිව්වේ නැත්නම් ආයෙ දෙන්නේ නැහැ. මිනිසුන්ගේ දීම නාම. අනිත් අය පරාද කරන්න. තව කෙනෙකුට පේන්න. ගොඩාක් මිනිසුන්ගේ සුන්දරම අපිරිසිදු යයි හේතුව හිතේ ස්වභාවය අඳුනගත්තේ නැතිකමමයි ලෝභ සිතක් උපදිනකොට මේ ලෝභ සිතක් හටගatti කියලා අඳුන ගන්න දක්ෂ වුණේ නැත්නම් ලෝභකමම වර්ධනය වෙලා ලෝභකමින් හිත යට කරගෙන ගිහිල්ලා යාව කලලා පැලලා දුක්ම සමුහුනේ කඳුළු පිරුණු දෑසින් ජීවිතය අන්තිම කාලේ මරණාසන්න මත ගත කරන්න වෙනවා නිසා කවදාවත් සතුටු මුහුණා සතුටු සිතක් නම් උපදින්නේ හේතු වෙන්නේ දේශසිතක් හටගත්තාම මේ හටගත්ත දේශසිතක් කියලා අඳුරගන්න දක්ෂ වුණේ නැත්නම් තමයි හිතේ ස්වභාවය Taman අඳුන ගන්න බැරි නම් ඒකම වර්ධනය වෙනවා Taman යතින් කෙරෙන වැරදි. අවකාරකම් අකුසල් කොච්චරද කියන්නේ. මෝහ සිතක් හටගත්තාම මේ මගේ හිතේ හටගත්ත මෝඩ සිතක් මෝහ සිතක් මේක හතර පායට යන්නමයි හේතු වෙන්නේ. මේක තාම භයානකයි. මේක බැහැර කරලා කර්මයේ කර්ම වලින් විශ්වාස කරගෙන මිත්‍යා දෘෂ්ටික දේවල් බැහැර කරලා මාත් මේ සසරින් නිදහස් වෙන ධර්මයේ හැසිරෙන්න ඕන කියලා ඥානවන්ත ප්‍රඥා ගෝචර සිතක් ඇති වෙනවා. ඥාන සංකේත හිතක් ඇති වෙනවා නම් ඒක කවදාවත් කෙනෙකුට අහිත පිණිස පවතින්නේ යහපත පිණිසමයි පවතින්නේ. ඒ නිසා කින්වත්නි මේ රාග දේශ මොහොත, ලෝභ දේශ මොහොත කියන කුසල මුල් නිසා තමයි අකුසල සිත් නිසා තමයි කයින් වචනයෙන් හිතෙන් අපිරිසිදු වෙන්නේ. හරියට අපිරිසිදු වෙච්ච මලමිණියක් වගේ වෙන්නේ. ඒ නිසාම තමයි මලමිණිය ගඳ ගන්නවා වගේ අපේ දුස්චරිතවත් බව හැමතැනම පැතිරලා ගඳ ගහන්න ගන්න. ඒ නිසාම තමයි අපිට කෙනෙක් බය වෙන්නේ. අසවලා මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා ඇසුරට එන්නේ නැති දුරින්ම බැහැර කරන්නේ. බය වෙන්නේ ඒක. ඒ නිසාම ඒ වගේ පුද්ගලයෝ ඒ වගේ පුද්ගලයන්ට ගැළපීලා ගැළපීලා යන එකතු වෙන්නේ. මලමිනී වලට අමනුස්ස එකතු වෙනවානේ. අන්න ඒ නිසා තමයි ඇන්ඩ්‍රීන් වැලපින් ශෝක පරිදේ දුක් දුන්නසෙන් පිරුණු ජීවිතයක් ගත කරන්නේ. එබඳු කෙනෙක් ඉන්න පවුලක වුණත් මිනිස්සු අඬා වැළපෙනවා මිසක් කිසිම සතුටකින් මේ මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා තුනක් මේ මේ අංගුත්තර නිකායේ දුච්චරිත වර්ගයට අයිති සීවතිකා කියන සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අපිට තාම වටින පණිවිඩයක් දෙනවා. ලෝභ සිත, ද්වේෂ සිත, මෝහ සිත නිසා කාය දුස්චරිතය ඇසිරෙනවා. වචී දුස්චරිතය ඇසිරෙනවා. මනෝ දුස්චරිතය ඇසිරෙන තුන් දොරින්ම දුස්චරිතයි. ඒ දුස්සීලයි. ඒ නිසා සිල්වත්කම් ගුණවත්කම් මොකුත් නැහැ. ඒක තමයි අපවිත්‍රකම කියලා කියන්නේ. මලමිනියත් අපවිත්‍රයි, සොම්වරින් දුස්චරිතය ඇතිවෙන කෙනත් අපවිත්‍රයි. ඒකට මලමිනියයි මේකයි 아무ත දෙයක් නෙවෙයි සමාන වෙනවා. ඒ අපවිත්‍රකම නිසා තමයි ගඳ ගහන්නේ. හැමතැනම පැතිරිලා යන අපවිත්‍ර බව. අර දුස්චරිතවත් බව පැතිරෙන එක තමයි ගඳ ගහන එක. මලමිනියත් ගඳ ගහනවා මේකත් ගඳ ගහනවා. ඒ නිසා වැඩිපුරම හිනම් ගෙදරක් ගත්තොත් වැඩිම තියෙන මල කඳක්. පණ පිටින් එහෙමී ගියාට කතා බහ කරාට රස්සාවල් කරාට ව්‍යාපාර කරාට ඉස්කෝලේ ගියාට කුඹුර ගියාට ගෙදර ගියාට වැඩි ප්‍රමාණයෙන් මලමිනි. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. අපමත්තාන මියන්ති ඒකමත්තා යත. ප්‍රමාද වෙච්ච කෙනා ජීවත් වෙලා හිටියක් මොකක් වගේ කියන්නේ මලමිනියක් වගේ. ඒක මලමිනිය තමයි වැඩ පුරුදු. ඔක්කොම ප්‍රමාද වෙනවනේ. සුචරිතයේ හැසිරෙන දේවල් කල් දානවා, දුස්චරිතයේ හැසිරෙන දේවල් පුළුවන් තරම් ඉක්මනින් කරනවා. හොයන්න බලන්නේ. ආන් ඒ නිසා ඔක්කොම මලමිනි බවට පත් වෙනවා. එහෙනම් ගෙදරක් ගත්තොත් ආයතනයක් ගත්තොත් ඉස්කෝලයක් ගත්තොත් කර්මාන්තයක් කරන දණක් ගත්තොත් වැඩි වරුම ඔය හැමදැනම තියෙන මල කඳන්. මේ මේ ගියාට ඇවිද්දට මලමිනි තමයි ඇවිදින්නේ. ඇයි? අර කියපු කාරණා තියෙනවනේ. අප මිත්‍රයි ගඳ ගහනවා. බය උපදවනවා බාහිර මිනිසුන්ට. ඒ જાති කට්ටිය જાති කට්ටියකට මුණ ගැහෙනවා. අන්තිමට අඬා වැළපීමෙන් ශෝක පරිදේව දුක් දුම්නස් වලින් මරණයටපත් වෙනවා. ඒ නිසා පින්වත්නි උත්සාහ කරන්න මලමිනියක් නොවේ. තුන් දොරින්ම සුචරිතයේ හැසිරෙන යහපත් සත්පුරුෂයෙක් බවට පත් වෙලා මේ සසර දුකින් නිදහස් වෙන උත්සාහවන්ත වෙන හිතේ හටගන ලෝභ දේශ මොහ නිසායි මේ தත්ත්වයටපත් වෙන මලමිනියක් බවට පත් වෙන්නේ. ඒ නිසා මලමිනියක් නොවේ සත්පුරුෂයෙක් බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුලින් ඒ අනාමහ නිවන අවබෝධ කරගන්නට ඔබට වාසනාව මේ ධර්ම දානමේ පින් බලෙන් සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සෝපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු ශ්‍රණාපවත්වන තේදුණු ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජ්‍යපාද වේපති සමිත පින්වත් ස්වාමීන් වහන්සේට මෙවැනි අතිඋතුම් ලෝක ශාසනික මෙහෙවරයන්හි තව තවත් නිරත වෙමින් සම්පූර්ණ සසුන සරකින්නට ශක්තිය ධෛර්ය නිරෝගී සුව සම්පත්තිය සැලසේවායි අපි සියලු දෙනා සාධනාද ප්‍රවත්වමින් নমස්කාර පූර්වකව ප්‍රාර්ථනා කරමු සාදු සාදු Thank you.